ගුරු යෝග ජෝඩු කළා සෙනෙවන්තිය කවුද ඔයා නොකිව්වාට හිතේ ඉන්න විත්තිය හැඟෙව්වා ඔය ඇස් දෙක ආදරේ භක්තිය සුභලෝකයක් මේ කියා කීවෝප මාත මගේ සුභලකත් අත වෙලා හීන තුලින් යව්වන සිත් වසඟ කල කතා පාට වගේ දේ දුන්නක යයිද බොඳ වෙලා සිකුරු යෝග ජෝඩු කලා සිනේවන්තිය කවුද අයියේ අත වාසනාවන්තිය ඔයා නොකිව්වාට හිතේ ඉන්න විත්තිය හැඟෙව්වා ඔය ඇස් දෙක ආදරේ භක්තිය ජීවිතේ අස්තිරවන්ත ලෝකයේ සතුයි ආදරේ පවතින තුරාදිවි මගේ සිකුරු යෝග ජෝඩු කලා සෙනේවන්තිය ඔයා නොකිව්වාට හිතේ ඉන්න විත්තිය හැඟෙව්වා ඔය ඇස් දෙක ආදරේ භක්තිය හැඟෙව්වා ඔය ඇස් දෙක ආදරේ භක්තිය